තුවරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අඤ්ඤතා කෝ ආනන්ද ඒසේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනා අඤ්ඤතා දානන්ද අරියස්ස විනයේ ඉන්ද්‍රිය භාවනාති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි පාදක මහත්තුරු සම්බන්ධ කරගෙන අපි සත්‍යපතා වෙන සුරාදා පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ අදත් එක අවස්ථාවක් මේ දේශනාව සඳහා අපි මාතෘකාවයෙන් ලබාගත්තේ මජ්ක්‍ධිම නිකාය අවසාන නැත්නම් 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. අපි ඊට කලින් ඒ භාරද්වාජ සූත්‍රය අරගත්තා. ඒකෙන් යම් ප්‍රමාණයකට මේ ඉන්ද්‍රිය භාවනා කියන මාතෘකාව මතු කරගෙන ඒ පිළිබඳව වැඩි කාලයක් ගත කිරීමේ අදහසින් මේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඉදිරිපත් කරගත්තා. අපි ගිය වතාවේ ඒකට කලවෙනි පැය ගත කරන්න යෙදුනා. අද මේ සූදානම් වෙන්නේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ නැත්නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අනුපාතන ධර්ම දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාවටයි දෙවෙනි පැය සඳහායි. ඒ සූත්‍රයේ සඳහන් ඒ ඉන්ද්‍රිය භාවනා කියන વિષය සරුවචන් වහන්සේ කොටස් තුනකට කඩලා පෙන්වන්නේ ඉස්ලාම සඳහන් කරන්නේ විපස්සනා භාවනාවට පෙළඹිච්ච ලෞකික වශයෙන් ඉන්ද්‍රිය භාවනා යෙදෙන යෝගාවචරයේ පැත්ත. ඒක තමයි ගොඩාක් වෙලාවට මේ අපිට අදාළ වෙන්නේ. ඊගාවට ඒකෙම දිනුවා ප්‍රගමනයක් විදිහට ශේක පුද්ගලයේකේ අධ්‍යත්වයටපත් නොවුණු සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ශේක ප්‍රතිපදාකටපත් වෙච්ච සංගේ ශේක ඉන්ද්‍රිය භාවනාව අවසාන වශයෙන් අසේක ඉන්දිය භාවනාවේවත් රහතන් වහන්සේ නමක් කොහොමද ඉන්ද්‍රිය සම්බන්ධව කටයුතු කරන්නේ කියන දැනින් තමයි සූත්‍රය නිමා කෙරේ. ඉතින් අපි එදා පටන් අරගත්තේ මේ අරියස්ස විනයේ මේ ඉන්ද්‍රිය භාවනාව. එතකොට මේ විනීය ජනතාව කියලා කියන්නේ විනයනය වෙනවා කියලා කියන්නේ අදහස් කරන්නේ මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පුරණයි. ඒ අත්තන්ට මේ ඉන්දිය භාවනා බොහොම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්දිය භාවනාව කෙරේ දක්වන ආකල්ප මතින් ලොකු පණිවිඩයක් තියෙනවා. එකක් තමයි මිනිස්සු එකිනෙකා මනින්නේ ඒ අත්තන්ගේ අවතුම් පැවතුම් වලින්. ඒ අවතුම් පැවතුම් වලට මේ ඉන්දිය භාවනාවෙන් පැතිරිලා එන ඒ මේ ශාරීරික රටාවල් බොහෝමත්ම බලපානවා ඒ කියන්නේ ආකල්පන කරනවා. විශේෂයෙන්ම ධර්මයක් සාස්තුන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් සාසනයක් ලෝකේ පැතිරීමට මේ ඉන්දිය භාවනාව බොහොම තදින් බලපානවා. මොකද හේතුව ලෝකයේ ඉන්න සීක පුද්ගලයෝවත් අසීක පුද්ගලයෝවත් නෙවෙයි මේ සාමාන්‍ය ජනතාව. එිනොත් යම් ප්‍රදේශයක් යම් සාසනයක කටයුතු කරනවා නම් එයත් අන්න කියනවා විනීය ජනතාව කියලා. එයත් දැන් ජීවිසුමක් ඇති කරන මම මෙන්න මේ සාස්තුන් වහන්සේ අරතේ මෙන්න මේ ප්‍රතිපදාව කරගෙන යනවා කියලා එයාගේ ඇවතුම් පැවතුම් ඇඳුම් පැනඳු ආචාර ප්‍රචාරය ආශ්‍රවලි ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා අනික් අතට තේරෙන පටන් ගන්නවා මෙයා ඉන්නේ යම් විදියක හැසිරීමක් කියලා. ආන්නේ ඒ නිසා මේ ඉන්දිය භාවනාවෙන් Tamange සාස්තුන් වහන්සේ නියෝජනය වීමක් වෙනවා. ඒ වගේම ඉන්දිය භාවනාවෙන් Taman කරගෙන යන ප්‍රතිපදාව මේකේ කියන නියෝජනයක් වෙනවා. Taman ඉන්න නිකාය Taman ඉන්න මේ පිරිසේ නියෝජනයක් වෙනවා. ඒක නිසා ඉන්දිය භාවනාව ලෞකික පැත්තට මේ ලෝකයා අතර සංනිවේදන බොහොම වැදගත් වෙනවා. දෙක හැම කෙනෙක්ම ආධ්‍යාත්මික ගමනක් පටන් අර ගන්නකොට පටන් අරගන්නේ ඉන්ද්‍රියන් පිළිබඳ හික්මීමක් නැති තැනින්. නැති තැනින් පටන් අරගෙන ඉන්ද්‍රිය භාවනාවකට ඒ පුද්ගලයා කොච්චර ගාරු කරනවද කොච්චර නැඹුරු වෙනවද ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ කොච්චර නැම් සැදී පැහැදී කටයුතු කරනවද කියන මතින් ඒ පුද්ගලයා කොතෙක් දුරට විනයන වෙලාද ඒ සාසනෙන් වැඩක් ගන්නවද කියන එක Tamanටමත් වැටෙන්න කාරණාවක් කරගන්න පුළුවන්. මේ කියන කාරණාව මුලදී තේරෙන්නේ නැහැ. මුලදී හරියට මේ ඉන්දිය භාවනා කරන්නේ කවුරුත් යාපු නිසා. එහෙම නැත්නම් මේතන ඉන්න මේ නීති පදින් පිළිපදින්න ඕන නිසා. නමුත් තමයි තේරෙනවා මේ නීති පද්ධතියේ තියෙන ප්‍රයෝජන, මේ නීති පද්ධතියේ තියෙන වටිනාකම එතන බොහෝ වෙලා ඉඳීමේ ඒ ඉන්ද්‍රිය අනුව Taman හැසිරෙන්න පටන් ගන්නකොට ඉබේම තමයි තේරෙනවා මේ ප්‍රතිපatti ආයාසයෙන් කරන්න කියන දෙයක් නෙමෙයි ඉබේම කෙරෙන දෙයක්. නමුත් ඒක කෙරෙන මට්ටමට එන්න බෑහෙන කාලයක් ඒ කෙරෙහි හික්මීමක් ඇති කරගන්න. ඒ වගේම තමයි ඉන්ද්‍රිය භාවනා තවත් පැත්තක් තියෙනවා. මේ ආකාරයට තමා විසින්ම සමාදන් වෙලා ඉන්ද්‍රිය භාවනා කරනකොට අර කෙලස් කැපීමේ වේගයේ උතුමාකාර යව කැවීමක් සිද්ධ වෙනවා. මුලින් මුලින් ඉන්ද්‍රිය භාවනාට හිත දෙන්නේ නැති එක බරක් කරදරයක් රට්ටු කියන නිසා ලෝකයා බලන නිසා වගේ කරන්න පටන් අරගත්තට භාවනාවේ විපස්සනාවේ යම් ප්‍රදේශයක් වැඩ කරගෙන වැඩ කරගෙන යනකොට මේ ඉන්දිය භාවනාවෙන් කොච්චර උදව්පකාර කරනවද කියන එක. ඒ කියන්නේ කරදරයට වැටිලා කරදරෙන් සුද්ධ වෙනවට වැඩිය කරදරේ නොඇති ගොඩින්ම බේරීම පිණිස ඉන්දිය භාවනාව උදව් කරනවා. මෙන්න මේ ආකාරයට යෝගාවචර ජීවිතයක් පැත්තෙන් බලපුවම සමාජික මට්ටමේ තමන්ගේ ආධ්‍යාත්මික මට්ටමේ ඒ වගේම තමන්ට අරගෙන යන මේ ප්‍රතිපදාවේ කාර්යක්ෂමතා මට්ටමේ විවිධ ආකාරයෙන් මේ ඉන්දිය භාවනාව බලපානවා. ඒ නිසා මේ ඉන්දිය භාවනා පිළිබඳව කිසියම් ඉන්දිය භාවනාවට නොයෙදී ඉන්දිය භාවනා යෙදී ඉන්නම් පිළිබඳව චෝදනා කිරීමේ කතා රාශියකුත් ලෝකේ තියෙනවා. ඉන්දිය භාවනා යෙදීලා ඒකේ පෙරදිලා ඉන්දිය භාවනා ගැන කතා කරන්නේ නැතොත් තියෙනවා. ඉන්දිය භාවනා යෙදීලා ඒකේ ප්‍රයෝජන දැනගෙන ඉන්නතෝ කතා නොකර ඉන්නවා. ඉන්දිය භාවනා යෙදීලා ප්‍රයෝජන අරගෙන අනුන්ගේ අනුකම්පාවෙන් කතා කරන්නේ නැතොත් දේශනා කරනවා. ඉතින් ඒ නිසා ලෝකයේ මේ සම්බන්ධය අවුල් ජාලාවට කියනවා. හරිම අමාරුයි. අරියත් විනයේ ඉන්දිය භාවනා කියන එක වෙන් කරගන්න අමාරු හැම සාසනිකම ඉන්දිය භාවනාවක්. නමුත් ඒව ගැන වැඩිම කතා කරන්නේ වයි යෙදෙන්නෙත් නැති ඉදලා ප්‍රයෝජන අරගෙන පෙරදිච්චත් තමයි කතා කරන්නේ. ඉතින් කතා කරන්නේ ගියාම මේක කුගයක්, ඉරගෙදරක්, එහෙම නැත්නම් දඬු කඳක් කරගන්න. නමුත් යම් කෙනෙක් ඉන්දිය භාවනා යෙදලා ප්‍රයෝජන ගන්නවා නම් එයා කර දෙනවා කතා නොකර ඉන්න ධර්මත හොදා. මුදුවට වැටහෙනවා කල යුක්ත නම් නමුත් කතා නොකර ඉන්න ධර්මත හොඳයි. ඒ තරමටම මේ ලෝකයේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳ සිල් පිළිබඳව කතාකාරයෝ වැඩි. වැඩට බහපු යත්තන කතා කරන්න වෙලාවක් නැහැ. කතා කරා නම් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ කෘත්‍ය සම්පූර්ණයෙන්ම සම්පාදනය කරගෙන උන්වහන්සේ ලෝක සත්‍යාකරේ ප්‍රතිමාකාර කරුණාවකින් මේ භාවනාව පිළිබඳ ඉන්දිය භාවනාව පිළිබඳ කිසිම හැඟීමක් නැතුව අනුවේදනය කරන නැත්නම් ඉම්පිරිච්ච ලෝකෙට එහෙම නැත්නම් තමන් කරලා තමන්ට ඒක කරගන්න බැරි නිසා අර නිදි ඇඹුලයි කියපු රිලවා දීවලා වාගේ කතා කරන නැත්නම් පිළිසකට ඒ වගේම භාවනා ඉදලා කිසිම කතාවක් නොකර ඉන්දිය භාවනාව වැඩ ගන්න අතර පිටක් අතරට සර්වඥාන්සේ මහා කරුණාවෙන් ඇවිල්ලා මේ ඉන්ද්‍රිය භාවනා ගැන කතා කරනවා. ඉතින් අපිට මේ අවස්ථාව හම්බෙලා තියෙන්නේ අපි එහි අපි දෙටි ගත කරන අතර සර්වඥාන්සේ විසින් ලෝකසත්‍යාකරේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරන ලද මේ ඉන්ද්‍රිය භාවනා ඉදිරිපත් කරගෙන අපිට මේ ලෝකයාගේ කටළු කතා වලින් තිබිච්චවයි අපිට මේ ඉන්ද්‍රිය භාවනාව වැඩක් වෙනවද ඒ වගේම අපින් ඉන්දිය බාහන යෙදෙන අපෙන් ලෝකයාට යම් කිසි සුවදායක කම්පනයක් පිටක් නිකුත් වෙනවද පණිවිඩයක් නිකුත් වෙනවද කියලා දැනගත්තා අපිට සාමාන්‍යයෙන් අපි යොදන කාලය ප්‍රයෝජන ගන්න. ඒ නිසා මේ ඉන්දිය බාහන කතාව මේ ගොඩ ඉඳලා පීනන්න පුරුදුන කතාවල් වගේ අනිකුත් ලෞකික විෂයන් වලට බොහොම සමාන්තරව තමයි යන්නේ. නමුත් මේක දැහැගෙන වැඩ කරන පුළුවන් එකක්. දැහැගෙන වැඩ කරනකොට ඒ කාන්තේ මේ පුද්ගලයාගේ ඉක්මීමක් වෙනසක් බෑ වෙනසක් තියෙනවා. ඉතින් වෙනස සිදු වෙන තැන වැදගත්ම තැන මේ අරියත් විනයේ ඉන්දිය භාවනා කියලා ලෞකික ශික්ෂාවල් වෙලදී ඉක්මගත කරන එක නාගේ තමයි වැදගත්ම තැන තියෙන්නේ. ඒක හරීම ප්‍රහේලිකා ස්වරූපයක් තියෙනවා. ඕනම කෙනෙකුට හිතෙන්නේ ඉන්දිය භාවනාවල වැදගත්ම සාර මණ්ඩයේ තියෙන සරුවචන් වහන්සේ ගාව නැත්නම් රහතන් වහන්සේ ගාව නැත්නම් සීක පුද්ගලයෙක් ආවද ඒක උත්මේක ආවද නෑ. වැදගත්ම වෙනස අත්‍යන්ත වැදගත් වෙනස සිද්ධ වෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනාවක් නැති කෙනා ඉන්ද්‍රිය භාවනාවටපත් වෙන මේ ලෞකික විපස්සනා ඥාන වඩන අවස්ථාවේ සිද්ධ වෙන වෙනස තමයි හරියට වැදගත්. ඒ නිසා මේ සූත්‍රය ගත්තාම සූත්‍රයේ 100ට 60ක් 70ක් තොරතුරු සර්වඥාති ඉදිරිපත් කරලා තියෙන්නේ අරියස්ත විනීයේ ඉන්ද්‍රිය භාවනාව ගැන. මොකද ඒක ගහක කොළ ඉති අතුපතර වාගේ මුළු ගහේ නියෝජනයේ පේන එකේ. එතකොට ඒක බුද්ධලෝ මහා අතුවා. රහතන් වහන්සේලා ගහේ පණි කඳවා. ගහ කියලා අපි ගොඩක් කලාකාර අතුපතර ටික තමයි දකින්නේ. ඒක වැදගත්. ඒක මොකද නොදන්නා කෙනෙකුට ඉන්දිය භාවනා පිළිබඳ හඳුන්වා දෙන්න නම් බොහොමත්ම කාටත් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ලෞකික අර්ථයෙන් බහිනවා. හරිම විචිත්‍රයි. නමුත් ඒකෙදී ඒ සූක්ෂම භාව මේකේ තියෙන විචිත්‍ර භාව හරියට තේරුම් ගත්තේ නැති ඇත්තෝ මේ රහතන් වහන්සේ නමකට සම්බන්ධ කරලා දේව බුද්ධයෝට සම්බන්ධ කරලා තමන්ට මේ ඉන්දිය භාවනා නැහැ කියලා චිත්ත පීඩා චිත්ත වික්ෂෝපත් ඇති කරගන්නවා. ඒ වගේම ලෝකයාදීහවල ආත්මයේ පිළිනවා මේ බයලජි දැක්ක පස්සේ නැති වෙනවා හිතුවක් නැති වෙනවා කියලා කියන. ඒ මොකද අර ඉස්තරම්ම වර්ගය. රහතන් වහන්සේලා හෝ ශේක පුද්ගලයා කියේ ඉන්දිය භාවනා ලෝකෙට එක්තර අදාළ මාතෘකාවක් නෙවෙයි. ඒක කෙරෙනවා කෙරුණාට පත්තරෝට වැටෙන්නේ නැහැ කවුරුත් කියන්නේ නැහැ. මොකද ඒ අත්තු තම තමන්ගේ ඉන්දිය සංවරයක් ඇති කරලා පැත්ත වෙනවා. මේ වැදගත් වෙන්නේ ඇත්තට මේ අනුත්තර අරියත් විනී අනුත්තර ඉන්දිය භාවනාවම තමයි. ඉතින් අපි එදා පටන් අරගත්තකොට ආරම්භයේදී අපි මතක් කරා මේක සරුවච්චන් වහන්සේ සහ පාරාසාරිය රාක්මනගේ අන්තේවාසිකයේ වෙන උත්තර මානවකයක් අතර ඇති වෙච්ච දෙපසක කතා සංවාපයකින් තමයි මේ මාතෘකාව පැනවෙන්නේ. මේ උත්තර මානවක අරුවචනාගේ බහදකල සතුරු සාමීතියේදී ඉන්නකොට සරුවචනාංශයෙන්ම ප්‍රශ්නයක් නගනවා දේශේතින උත්තර මානව පාරාසාරිය බ්‍රාහ්මනෝ තාවකප්ප ඉන්දියාව. උත්තර මානවකේ තොගේ සාස්ත්‍රුණන පාරාසාරිය බ්‍රාහ්මණයා ඒ තොප වැනි ශ්‍රාවකයන්ට ඉන්දිය භාවනා දේශනා කරන්නේද නැත්නම් ඔබ තම තමන්ගේ ආසනේ සීල කියන්නේ මොකද්ද ඉන්දිය සාහිත්‍ය භාවනා කියන්නේ මොකක්ද එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ පාරාදරී බ්‍රාහ්මණ දෙමෙ අපේ ශාස්ත්‍රුන් වහන්සේත් අපි ඉන්දිය භාවනා දේශනා කරන මොකක්ද ඒකත් කියනවා චක්ුණා රූපං නපස්සති සෝතේන සද්දං සුනාති අපේ කියලා දෙන්නේ අපිට එයින් රූප බලන්නේ නැහැ අනේ සාධාහණි නෑ මේක තමයි අපිට ගන්නල විදිය. ඒකල සරුවත් යනාච උපහාසයක් දනවන විදියට ඒ වාගේම හුදුතෝම තර්කයකට ජලපෙන විදිහට වෙනවා. එහෙම කියනවා නම් උත්තර මානවකය ඒ ಜಾති අන්ධයා ඇත්තේ නැති මිනිහා හොඳටම භාවිත ඉන්ද්‍රිය ඇතිවෙනවා. ಜಾති බහිරයා දැන් උපත්තියෙම දීලා හොඳටම ඉන්ද්‍රිය භාවනා කියන කෙනා. මොකද යැත්තෝ බලන්නේ කුම් පේන්නේ නැහැ. අද්ද ඇහෙන්නේ නැහැ. කියනකොටම අර උත්තර මානවකට තේරෙනවා මේක මේ සබේක කලයක කියන්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒක අඩුවානේ ප්‍රයෝජනය කලකලා ප්‍රත්‍යක්ෂේ කලකලා කරන එක තිබීවා අර්ථයටවත් ගැලපෙන්නේ නැහැ. සර්වඥාන්ත වගේ කෙනෙක් ඉදිරිපිට මේක ගණන් ගන්න බෑ කියනකොටම උත්තර මානවකයට ඒක පිළිබඳව ඇතිවෙච්ච ලැජ්ජා නිසා තුන්හි භාවයට නිස්සද්ද භාවයට මංක මංකු භාවයට හිත මකු භාවයටපත් වෙලා අපත්තකන්දෝබෙන් බලාගෙන මුණ පාත් කරගෙන මේ කතා නොකර ගල් වෙහෙල බලන්න. එතකොට ධර්මචනාදී ඇති වෙච්ච ඒ ඉරියව්වලින් ඉන්දියෝලින් කාරණා තේරුම් අරගෙන අර අපි කාමයේ මහා දේශනාවේ මුලද තියාගත්ත ඒ පාලි පාඨය ළඟ ඉන්න ප්‍රස්ථාන පිටරමින් අනුසාරයෙන් සඳහන් කරනවා අඤ්ඤතාකෝ ආනන්ද ඒ හිති පාරාසරිය බ්‍රාහ්මනෝ ශ්‍රාවකාණං ඉන්දියභාව. මහාන ආනන්දය මේ පාරාසරිය බ්‍රාහ්මණයන් විසින් ශ්‍රාවකයන්ට දේශනා කරන ඉන්දිය භාවනාව එකක්. මේ ආර්යස්ත විනයේ ඉන්දිය භාවනාව එකක්. කියනකොට ආනන්ද ස්වාමීන් කියනවා මේ ස්වාමීන් වහන්සේ අපිට මේ කාරණේ දැනගන්න කාලයයි කාරණේ දැනගන්න අවස්ථාවයි උපහාන්සේගේ ධර්මශාලා ශාසකව හැසිරෙනවා අනුකම්පා කළ ධර්ම දේශනා කරනවා. එතන තමයි ආනන්ද බුදුරජාණන් වහන්සේ සුණාත සාදුකම් මනසිකාරෝ. මේ කියන අහඬ දුර කීය තියාගන්නේ කියලා ඔන්න ඉන්දිය භාවනාව පෙන්නනවා. අපි මේ පාරමතක් කරගත්ත විදිහට අනියස්සරෙන් මේ ආදී විනේ ඉන්දිය භාවනාවක් කියන්නේ මොකක්ද? ඉතින් දුන්නාන්සේ අරවචන සඳහන් කරන්නේ ඊතානන්ද බික්කු චක්ුණා රූපං දිස්සෝ uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපං මේ ලෝකයේ කෙනෙක් ඉතින් අර අර කලින් ගත්ත හඳුන්වා දීමත් එක බලන්න පුළුවන්. රහතන් වහන්සේවත් ඒක පුද්ගලයාක් නෙවෙයි සාමාන්‍ය ලෝකයා සංසාරගත සත්වයා චක්කුණා රූපන් දිසෝ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං. ඇත රූපයක් දැක්කට පස්සේ මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට වෙන්න පුළුවන් කාරණා තුනයි. ඒ කෝයි රූපේ නිසා මනාපයක් හදලා. ඒව නැත්නම් අමනාපයක් හදගන්න. එහෙම නැත්නම් මනාප අමනාප දෙකක නැති මධ්‍යස්ථ වේදනාවක් හදගන්න. ඉතින් මෙතනදී අපි ගිය පාර ගිය ගැඹුර ආව පිටිවචන මතක් කරගන්නවා. මේ රූපය විශේෂයි බලාප රූපය විශේෂයි මනාප අමනාප මනාප අමනාප මැද තුන තේරෙනවා. දක්ෂින ඇහැ විශේෂයි මගේ ඇහැ හොඳයි මට හොඳට පේනවා කියලා මනාපේ පහළ වෙන්න පුළුවන්. මෙච්චර වටින රූපයක් දැක මට ඇහැ පෙනෙන්නේ නැහැ නේද? ඇහැ පිළිබඳව මනාව පාල වෙන්නත් පුළුවන්. ඇහැ පිළිබඳවත් මනාව මනාව පාල වෙන්නේ. සමහර වෙලාවට අපි කියන සංගතන බලන්න. බලන්න ඉන්නකොට කෙනෙක් කියනවා හිතියද සංගත ඕ මාත් හිතියා. අසවල් සිද්ධිය දැක්කේ නැද නැහැ. ඒ මොකද මම වෙන තැනක බලන්නේ. ඒකෝර කියන මොකක්ද ඔච්චර දෙකේ ඒක දැකලා නැහැ කියලා. එතකොට සිද්ධිය පිළිබඳවත් නෙවෙයි ඇහැ පිළිබඳවත් නෙවෙයි මට ඒ වෙලාවේ චක්කු විඥානේ නෙවෙයි පාර වෙලා තියෙන්නේ මට ඒ වෙලාවේ මම මොකද්ද අහා ඉඳලා තියෙන්නේ එනත වෙනදී අහවක් පල්ලා තියෙන කියලා චක් කියලා ඒක පිළිබඳව මනාපමනාප මනාපමනාප පාර වෙනවා ඒක මේ සූත්‍රයේ සඳහන් වෙනවා විතර වෙන්නේ ඕක හෝ රූපය පිළිබඳව හෝ ඇහැ පිළිබඳව හෝ චක්කු විඥානය පිළිබඳව හෝ කොයි එක සම්බන්ධයෙන් හෝ වෙන්න පුළුවන් මනාපේ ඉදීමයි අමනාපේ ඉදීමයි මනාපමනාප දෙක අතරමැද තත්ත්වයක් තියෙනවා. ඉතින් මේකට කවුරක්වත් අර ගොඩනගන්නේ පාරාසදී උත්තර මානකයට කියෝ වගේ හරස් ප්‍රශ්න කතා කරන දෙයක් නැහැ. රූපයක් දකිනකොට ඇඩින් රූපයක් දකිනකොට මේ මනාපය අමනාපයෝ මනාපමනාප දෙක මැද තත්ත්වයක් ඇති වෙනවා. මේක දෙවියෙකුට ප්‍රඥයෙකුටවත් මේ දෙවියන් මිනිසුන් සහිත ප්‍රජාවතවත් ශ්‍රමණයෙකුටවත් ග්‍රාමණයෙකුටවත් මේක මෙහෙම නෙවෙයි කියන්නේ. රූපයක් දැක්කට පස්සේ මේ මනාපයක් අමනාපයක් මනාපමනාප දෙක අතරමැදක් තියෙන தත්ත්වෙ පිට දෙයක් ඇති උනායි කියලා කියන්නේ. ඇති වෙන ඕනම මානසික தත්ත්වය මේ තුනට දානවා. එතනින් තමයි සර්වඥාන්තේ මේ දැකීම රූපය චක්කු විඥානය කියන વિષය දැන් ඔන්න කොලයකට ගත්තා. ඒක අරගෙන වගුවකට දාගත්තා. ඒක දැන් ගණන් හදන්න පුළුවන් தත්යක් වශයෙන් ගානකට දුන්නා. උපදුනාමනාපයක්, උපදුනාමනාපයක්, උපදුනාමනාපයක්. මේක අභියෝග කරනම් අපිට මේ විදිහට යන්න බෑ. නමුත් මේකට කවුරුත් අභියෝග කරන්නේ නෑ. ආ මේ විදිහට උපන්නවනාපෝ ධර්ම පංචකෝ උපතුනා වූ මනාපමනාපේ දැකලා මේ මනාපමනාපය පිළිබඳව සර්වඥත් ඕන්න දෙනවා මේ විකල්පයක්. ඊළඟට දෙනවා මේක දිහා දැඩිය යුතු නැත්නම් මෙතෙන්ට කියන්න පුළුවන් වුණා නම් මේ ගැන මෙන්න මේක දාලා බලන්න. කොහොමද පංචකෝ සංගතං පටිච්ච සමුප්පන්න කොලාල්ද මේ මනාප බව මේ අමනාප බව මේ කියන මනාපමනාප නැති తත්වය ඕනම කෙනෙකුට පේන විදිහ ඕලාරික ගොරෝසු తත්වයක්. හදගන්න නිසා මට මෙන්න මේ වෙනස වුණා. මනාප පාලන මනාප පාලන මනාපමනාප නැත්තන පහළ ඒක සංකතයක්. ඒක එකකින් පහළ වෙන දෙයක් නෙවෙයි. ආර වගේ මේ විචල්්‍ය සාධක වෙනස් වෙන කරුණු රාශියක් එකතු වෙලා පිටු වෙලා හැදිච්ච දෙයක්. එකකින් එකට ආපු එකක් නෙවෙයි. එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ. ඒකෙන් මේකට ආවනම් කරන්න දෙයක්. නමුත් මේක රාශි රාශි ඉතින් සාධක රාශියක් එකතු වෙලා හැදිච්ච දෙයක් තමයි මේ දැකීම කියලා කියන්නේ. රූපයත් චක්කුවත් චක්කු විඥානයක් කියන තුන එකතු වෙලා ඇතිවෙච්ච දෙයක් ආලෝකයක් අතරමැද ආකාශයක් මේ සියල්ලම එකතු වෙලා හැදිච්ච දෙයක්. පටිච්චසමුප්පන්න හේතුපත්යෙන් පහළ වෙච්ච දෙයක්. මොකද්ද මේ කතා කරන්නේ? කිසි මනාවේ ප්‍රතිච්ච අමනාවේ ප්‍රතිච්ච මනාපපනාවේ. මෙන්න මේ විදිහට දැන් මගේ හිත අංකත වූ සකස් කරන ලද්දා වූ දේවල් වලින් සකස් කරන ලද්දා පෑලි කූප්පු කරලා හදන ලද්දා වූ. ඕලාරික වූ ප්‍රතිච්චසමුප්පන්න දෙයකයි දැන් තියෙන්නේ. එක්ක එක ගන්න. මනාපයි, එක්ක අමනාපයි, එක්ක මනාපයි. මේ විදිහට මේ අන්තරාය භෞතිකයකට ඉන්නවට වැඩිය වැනෙන සුළු පුහුණු කරන දෙයක ඉන්නවට වැඩිය ඒකන් සන්තන් ඒකන් පණීතන් යදිදම් උපේක්ඛා කියලා සර්වචනාගතේනම එන හිත ඒ වගේ වැනෙන සුළු පුහුණු කරලා හදන්නද ගොරෝසු හේතුත්පත්යෙන් පැනගෙන දෙයක් වෙනවන අනේ මගේ හිත උපේක්ෂාවේ හිතනවා නම් අරියට ගුලම් වදින හතර පැත්තෙන් ගුලම් වදින පිටණයක් මඟ පස්තු කරව පහනක් ඒක දැල්ල එහාට මෙහාට එහාට නැති ලක්ෂණ පයින්නකොට මට හිතෙනවා නම් මේකට කිමියක් දැම්මොත් එතකොට අර උලම් පහරේ බලපෑමක් නැතුව පහන්දල උඩටම පත් වී තියෙනවා. ඒ වගේ මේ සංකත වූ ඕලාරිකෝ පරිච්ඡේදෝපන්න ස්වරූපේ ධර්මචාන්ත මෙතෙන්දී දැකීම සඳහා අපිට විකල්පයක් වශයෙන් දක්වලා තියෙන මේකේ නරකද ඒකටම කියන ඒ සාන්ත වූ ප්‍රණීත වූ ඒකන් සම්පන්න ඒකම් පරිණතන් යක්ෂ උපේක්ෂා. උපේක්ෂාව තිබෙන නරකද ඒක සාමාන්‍යයෙන් මේ ගණන් පංචක් ගන්නවා වගේ සමීකරණය සමීකරණය ගාණක් ඉරලගෙන යන වගේ සබොත්තනස පේනවා. මේකනේ හැබැයි ලොකු ලොකු වෙනසක් සිද්ධ වෙනවා. නමුත් අපිට ඉස්ලාම සූත්‍ර මේ වගේ මෙහෙම බණක් කියනකොට අහගෙන ඉන්න මොකද රූපයක් අදිනකොට මනාපමනාප මනාපමනාප දෙක මැද තියෙනක උපදිනවා ඒ උපදිති මනාපයමනාපයන දුවන එක නෙමෙයි දෙකල් තියෙන්නේ නමුත් දැන් උප්පන්න මේ මනාපය පිළිබඳව උප්පන්න මේ අමනාපය පිළිබඳව ඒ පුද්ගලයා මන්නේ ඇතිීමේ රූප බලන තැනයි දැන් ඉන්නේ මේක බොහෝම දේවල් එකතු කරලා පූර්ති කරලා හදපු තත්ත්වයක් ඒ දැකීම කියන්නේ මම මේ දකින්න රූපය පූර්තියක් එහෙම හේතු කරලා බටමිතික කෝප දෙකකින් හදපු දෙයක් මේක ගොරෝසු දෙයක් මේක හේතුපත්යෙන් පැනවිච්ච දෙයක් ඒකේදී බොහොම ස්ථිරකාරයි උපේක්ෂාව කියලා තේරුම් ගන්න පුළුවන් මේ රූපය කෙරෙහි ඇතිවෙච්ච මනාපයක බැඳීමක් අමනාපයට ගැටීමක් මනාපමනාප දෙක අතර මැද අත්වේදී ඇති මුලාවකට ඉගෙන ගන්නවා. ඒ වෙනුවට දැන් සිද්ධ වෙන්නේ මොකද්ද සංසාරෙ මෙතෙක්ල් අන්ධකාරය. ප්‍රඥාලෝකයෙන් තොරව, ධර්කයෙන් තොරව සිටුණා වූ දැකීම කොටස් තුනකට කඩලා බලන්න. රූපය හෝ ඇහැ හෝ ඇතිවිච චක්කු විඥානය පිළිබඳ පහළ වෙන උප්පන්න මනාපමනාප නැත්නම් මනාපමනාප දෙක මැද තත්වයේ කියලා එක තත්වයක්. ඊට පස්සේ ඉපදුනා වූ මේ මනාපයමනාපේ මනාපමනාප දෙක මැද තත්වයේ කියන එක පිළිබඳව ගුණදොස් විචනයක් සංකතෝ වූ ඕලාරිකෝ පටිච්චසමුප්පන්න කියනවා. මේ ගුණදොස් දිහා බලලා විකල්පයක් වශයෙන් දෙනවා මේක වැඩි හොඳ නැද්ද උපේක්ෂාව කියලා. එතකොට මේ දැකීමේ යාන්ත්‍රණය පිළිබඳව මෙතුවා කල් අපි කෙරුවට අපි රූපෙටමත් වුණා, ඇහැටමත් වුණා, චක්කු විඤ්ඤාණයටමත් වෙච්ච නිසා මේ යන්ත්‍රය වැඩ කරපැයි දැක්කා. දැක්කානම් අපිට අර රූපේට ඇලීම් දෙකින් සිටින වෙනුවට අප තුල මෙතෙක්කල් මෝහන්ධකාරයේ ඉඳෙවිච්ච දැකීමකදී අපේ ස්වરૂපේ වෙනස් වෙන හැටි, දෙස් මාරු වෙන හැටි, අපේ පෞෂත්ව වෙනස් වෙන හැටි දැක ගන්න සුදු අවස්ථාවක් මෙතන ලැබෙනවා. ඒක අපි මේ විදිහට පාවිච්චි කරනවා. සාකච්ඡා කරනකොටදී ඉදිරිපත් කරගත්ත මේ ඇහි සිදුවෙන දැකීම නිසා ඇතිවෙන මනාපමනාප තත්ත්ව හරීම යොසුලේ හරීම සූක්ෂමයි අහු අලනවා වෙන විදිහට කියනවා අපි දවසේ වැඩිම වෙලාව කෙලස් උපදින්නේ මත් වෙන්නේ ඇහි ඒ නිසායි අපිට ඇහැට ලෙඩක් ආවහම නැත්නම් මේ අනුතරක් වුණාම අප්පා ජීවිතේ නැතුණා වගේ බොහෝමත්ම චිත්ත පීඩාවක් ඇති කරනවා. තමයි ප්‍රිය දෙයක් ඉතාමත් ප්‍රිය සුරක්ෂින දෙයක් නැති වෙච්චහම ආනි වෙච්චහම අපි කියන්නේ අනේ මම මේක ඇහැ වාගේ දැක්කා. ඒත් මට මේක නැතුණා නේද? ඒ ඇහැ ඉතාම සූක්ෂමයි වැඩියෙන්ම කෙලස් උපදින දේ අපි උකුප්පන දේ ඒ නිසා අල්ලන්න අන්තිම අන්තිම මායාකාරයි. නමුත් වැඩිම කෙලෙස් උපදින නිසා දෝසගතනක සූත්‍රය ඉස්ලාම සඳහන් කරනවා. ඊට සෝතය, ඊට ගාහන, ඊට ජීවා, ඊට කාය, ඊට මන වගේ ඉතල රූප ධර්ම පෙළගස්සලා පස්සේ නාම ධර්ම මෙතන පෙළගස්සනවා. ඉතින් අපි ගිය පාර ගත්තේ මේකේ ලේඛියට කාය කතාවකට ගන්න මේ කාය අනුපස්සනාව ඒ ඇහි ඇති අනුපස්සනාවට ලේසි. ඒකට හේතුව ඒකන වැදින පොට්ටබ්බයක් ඔය වාගේ උපේක්ෂා පැත්ත මේ ගොඩාක්ම ඕලාරිකව මනාපමනාප තත්ත්ව හොඳට පේනවා. ඒකයි අපි මේ සුඛභෝගී දේවල් වලට මෙච්චරම කඹරන්නේ, මෙච්චරම පහඳින්නේ, මෙච්චරම දාස වෙලා තින්නේ, මෙච්චරම බැගෑ වෙලා තියෙන්නේ මේ සුඛභෝගී වස්තු වලට මේ ශරීරයේ තියෙන මේ ඕලාරික දැකීම නිසා, ඕලාරික ස්පර්ශය නිසා. ඒක පිළිබඳ අපි ඒක ඒකෙන් පටන් අරගෙන අපි දුවත් එහෙම කවදා හෝ මේ පරියන්තියෙන් පිට සක්මනීයෝ එදිනදා වැඩ කටයුතු කරනකොට තමන් රූපයක් බලනකොටම මම මේ දකින්නවා කියන තැනට හිත ගන්න තරමට දක්ෂ සතිය තියෙන කෙනෙකුට නම් මේ දැකීම නිසා තමන්ගේ වේශේ මාරු වෙනවා. එක්කෝ මනාව තත්ත්වයටපත් වෙන හැටි, අමනාව තත්ත්වයටපත් වෙන හැටි නැත්නම් මනාපමනාව තත්ත්වයටපත් වෙන හැටි දැක ගන්න පුළුවන්. හැබැයි ඒ දැකීමේදී සතිය පිහිටවල පළවෙනි වතාවට බොහෝ වාර ගන්න සතිය පිහිටනකොට තමයි තේරෙන්නේ මේ දකින්න ඉස්සලා මිනිහා නෙවෙයි දැකීම නිසා. දැකීමත් සමගම ඇතිවිච්ච මනාපමනාප නිසා අපි වෙස්තර. අපේ ස්වභාවයේ පෞරුෂත්වයේ රුචර්කම් පෙරේ. මේ මනාපය සඳහා තමයි අපි ශිෂ්ට ලෝකේ කතා කරන්නේ. සදාචාරය කියන්නේ සංස්කෘතිය කියන්නේ ඔක්කොම ඇහැට පේන මනාපේ කනට ඇහෙන කර්ම කර්ම රසායන සංගීතෙට ඊගාට නාසයට දැනෙන සුවඳට අත්ව දැනෙන රහට කායට දැනෙන සුඛෝභෝගීත්වයට ධර්මයට දැනෙන ඔය මේ දර්ශනවලට අපි සබ්බ්‍යත්වය ලාෞකික ලෝකායත ඥාන කියලා හොඳ පැත්ත කතා කරනවා. ඇහැට පේන අමනාප කනට ඇහෙන අමනාප නාසයට දැනෙන ගඳ දිවට දැනෙන කටු රස කායට දැනෙන වද හිංසා හිතට ලැබෙන තුච්ච කුප්ප හිතිවිලි අපි අභ්‍යස්තය කරන්නේ. සංස්කෘතිකට ගන්නවා. නමුත් සංස්කෘතියත් එක්ක විවිධ 50ක් 50 ඉස්ලා තියෙනවා. ওই දෙක තමයි ඉස්ලා තියෙන්නේ. ඒක නිසා අපි මෙතනදී අංශභාග ස්වරූපයක් මිනිස්යා තුළ තියෙනවා. විනීය ජනතාව නොවෙනවනම් එයත් අනිවාර්යයෙන්ම අමනාපය දුරු කරන්නත් මනාපය ඇති කරන්නත් රාජ්‍යයන් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් සભ્યත්ව වශයෙන් පුදුමාකාර සතුටක් ඇතිලා තියෙනවා. ඒක හරියට මේ ඒ පරණ සතේ කාසියක් අරගෙන ඒ සතේ කාසියේ නෝනගේ මූණ තියෙන පැත්ත විතරක් මට දෙන්න පොල් ගහපැත්ත ගලවලා දාලා දෙන්න කියලා. කාසිය ගන්නකොට කවදාකවත් එක පැත්තක් ගන්න බෑ දෙපැත්තක් තියෙනවා. නමුත් මෙච්චරම මෝහාන්තකාරයි මෙච්චරම ලෝකයා මේ කාම ගුණයේ ප්‍රමාදපත් වෙලා තියෙන්නේ මදයටපත් වෙලා තියෙන්නේ ඒ නිසා හැම වෙලාවෙම මනාපයට සත්‍යයි කියලා හිතාගෙන ඒක හොඳයි කියලා හිතාගෙන සුදුයි කියලා හිතාගෙන අඹාගෙන යනවා. අමනාපේ හම්බ වෙනකොටම අසත්‍යයි කියලා නරකයි කියලා නොහොඳයි කියලා ඒක දුරු කරන්න කරන උත්සාහයෙන් ගලවන්න මම හිතන්නේ කවදාකවත් කොතනකවත් පුළුවන් ලෝක රත්නය පොදුවේ කරන්න බෑ ඉතින් මම කිව්වට මේ මම මේ ලෝකයක් එක තරහ වෙලා කරන ප්‍රකාශයක් නෙවෙයි. හැබැයි ඉතින් අදහස් කෙරෙන්නේ නෑ මේ ප්‍රයත්න අකාර්යයි කියලා. හිරෙන මට්ටමක් තියෙනවා මම දැන් මෙතන කළා. ඉද්දලෙක දැන් Tamanට කළ හැකි කවදාකවත් ලෝකයට මේක කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒක වරිකමක්, මෝඩකමක්, මෝහයක්. මේ තරමටම මෝහ පටල වලින් බැඳිලා ලෝකයා ගත කරන්නේ නොකලක් කෙලවරක් නොදෙන සංසාර පිට තෝරමන අපේ පිටිපස්සේ ගියා. අමනාපේ නැති කරන්න ගියා මනාපමනාප දෙක මැද තත්ත්වේ නොදැන ගත කරනවා. ඉතින් අපිත් ඉන්නේ එහෙව් අම්මට තාත්තට දාන දාතක වෙලා එහෙව් රාජ්‍යවල එහෙව් සભ્યත් එක්ක එහෙව් ලෞකායතන ඥාන පරිතර. ඉතින් අපිත් ඒ අන්තරයටම තමයි දුවන්නේ. දකින්න කොටම මනාපේ පහළ වෙනවා. මනාපේ පහළ වෙච්ච එක දිගේ මේ පහනට වැටි පහන ගැට්ටා වගේ දැන් මේ තනි ඇලියට වැටි ඇඹලේ ආවාගේ ඉතිංගෝ මේක කොච්චර කමන අප පහල වෙයිද පාවිච්චානම් පරිස වෙයිද මොකක්වත් මතක නැහැ මන අපේ දිගේම දුවනවා දුවන්න දුවන්න දුවන්න අඩු ගානේ 150ට 50ක්ම 50ක් ලැබෙනවා අඩු ගානේ දන්නේ නැහැ මේ මන අපේ ලැබෙන මන අපේ පස්සේ දුවන්නේ අමන අපේ ලැබෙන අමන අපේ ඉවතටයි දුවන්නේ කියන එක දන්නවා අපි හිතමු මේ විනීය ජනතාව වශයෙන් යම් කිසි කෙනෙක් ඉන්දිය භාන ආහාර ඊට පස්සේ මේ ආනාපාන වගේ ඉඳගෙන භාවනා ගතිය පිළිතුවලා සක්මනී ගතිය පිළිතුවල යම්ම වෙලාවක මේ ඉන්දිය දකින්නකොට ඒක මෙනෙහි කර ගන්න පුළුවන් නැහැ. මම මේ දකිමින් ඉන්නවා. නැත්නම් මම මේ රූප ආරම්මණය කරලා ඉඳ කියලා තියෙනවා. ඇහෙනුයි පේන චක්කු විඥානය වැඩ කරන්නේ කියන මේ තුنين කොයි එකක් තුنين කොයි එක හරි ගන්නවනේ ලොකුම ලොකු විප්ලවයක් තමයි එතකොට පමණමයි ඒ බුද්ධලට මනාපයයි අමනාපයයි මනාපමනාප කියන තුන තමයි දැන් ඇති වෙන්න පුළුවන් නේ කියලා ඒ දැකීම සහ දැකීම නිසා ඇති වෙන ඵලය අතර කුංචි හිතක කුංචි ඉඩක් ගන්න පුළුවන් කුංචි ඉඩක් ගන්නවත් එකම අසතියෙන් ගත කළොත් මනාපයට ඇදෙන ගතියක් අමනාපයට ගැටෙන ගතියක් මනාපමනාප තත්ත්වයේ දුෂ්ණා ඒකාකාරී බවට දමන ගතිය අපිටම දැක ගන්න පුළුවන් වුණොත් අර ගත්ත කුංචි පැලිර දිගේ තවත් කුණ්‍යක් කියලා හිර කරගත්ත අවුලවා ගත්තා වගේ ගහලා ගහලා ගලක කුංචි පැලිරක් කියලා ඒකට කුණ්‍ය තියාගත්තා වගේ තවත් ඉස්සරහට යනවා දැන් මනාපය ඇතිවෙච්ච බව දන්නවා අමනාපය ඇතිවෙච්ච බව දන්නවා මනාපමනාප කියන මධ්‍යස්ථ තත්ත්වය ඇති වෙනවා මේ තුنين එකක් ඇති වෙන්න පුළුවන් බව දන්නවා ඇති වෙනවත් එකම ලෝකයක් කරන්නේම මනාපේ හොයන එක, තමනාපේ දුරු කරන්න හදන එක මනාපමනාප කියන මධ්‍යස්ථ தත්ත්වේ නොදැන සිටීමක්. ඒක පිළිබඳව මත් ප්‍රමත් මත්widetilde ප්‍රමාදයේ පැතිච්ච තත්ත්වයක් කියන එකක් දැනගන්න පුළුවන් වුණොත් ඇත්තටම රහත් තත්ත්වේ පත් වෙනකට වඩා කියන්න පුළුවන් විචිත්‍රම වැදගත්ම හැබැයිම හැබැයි වෙනස වෙන්නේ ඒක. ඊට පස්සේ විවාදින් තියෙන අභිධර්මය කරගන්නයි ලයිස්තුකට පාඩම් කරන්නයි මෙවට සමීකරණ දේශනා කරන්නයි එව්වයි ඒව ඔක්කොම අමතර වැඩ. වැදගත්ම පෞෂත්ව වෙනස. වැදගත්ම හැකියාවෙන් මේ වෙනස වෙන්නේ දකින්නකොටම දැකීම මෙනෙහි කරගන්න පුළුවන්. ඒ නිසා තමයි වෙස් පෙර. ඒ රූපේ නිසා උපන්න මන අපේ, උපන්න අමන අපේ මේ දෙකම එකයි. එකම සමානයි. මේ දෙක විතරක් නෙවෙයි නොදන්න තුනකුත් තියෙනවා. මොකද්ද? මනාපමනාප දෙක මැද තත්ත්වයට වෙන්නත් පුළුවන්. නමුත් ගොඩක් ප්‍රශ්න මතුවේ මනාපයත් සමනාපයත් එක්ක. මනාපමනාප දෙක තේරුම් ගත්තා නම් ඒ අවසානයේ ධර්මචර්ය සඳහන් කරන යම් කිසි කෙනෙකුට තවදීවරක් කියන මොකද මනාපේ දැක්කා එහෙම නැත්නම් ඒ වෙනකොට අප අමනාපේ දැක්කා එනතන මේ දෙක වෙනුවට විචුවාකල් සංකාරෙන් දැක්ක විදිහට මනාපමනාප දෙක අතරමැද තත්ත්වය දැක්කා අනේ මේ දෙකේ කොච්චර උපේක්ෂාව හොඳද කියලා බලනවා නම් එතකොට ඒ බුද්ධලයට ඒ රූපේ විපේ පහළ වෙන මනාපයක් අමනාපයක් මනාපමනාපය කියන මේකත් අස්තිලං ශක්තිමත් පුරුදේ අස්තිලං ගතන්නේ කියලා එකද වහලා තියෙන අරින්නේ කොහොමද ඇරලා තිනව අස්මානික ඊහා සමාන වේදී කියන්නේ මනාපය අමනාපයේ ඉතින්දිරිය හිත පිරිසිදුවේ පිසුද්ධියටපත් මේ තරම්ම වේගයෙන් තමයි කියලා ඇති වෙන්නේ ඊහා සමානම වේගයකින් කියලා කපන්න පුළුවන් මේ සිද්ධිය තුලට කරලා බලන්න එක තමයි දකින්නවත් එකම මෙනෙහි කරන. එහෙම නොවුනොත් වෙන්නේ මොකද? දර්ශනයේ දෙක වැටිලා කටක් අරගෙන ওই බලන්නේ නිකන්. මදේට වැටෙනවා පමාදේට වැටෙනවා. මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ ආධ්‍යාත්ම ජීවිතයේ වැදගත්ම දේ මොකද රූපයෙන් තමයි ගොඩක් අහු වෙන්නේ මොකද කියවන උග වෙලාවට අපි මත් වෙලා සමා වෙලා තමයි රූපේ දිහා බලන්නේ. ඒක අනිවාර්යයෙන්ම රූපේ මතින් මනාපේසෝ අමනාපේ පහළ වෙනවා. ඊට පස්සේ අපි වාහන. ඊට පස්සේ අපි බැලේ වෙනවා. ඊට පස්සේ අපි නාස්තනුවක් දාලා කරත්ත බඳගත්තු ගොන්නු වගේ අර රූපේ දිගේ ඇදලා යන ගතියක් තියෙනවා. ඉතින් මේකට කරන්න දෙයක් නැහැ. මොකද මුළු ලෝකෙම මේක අපරාධයක් විදිහට සලකන්නේ නැහැ, ප්‍රමාවක් විදිහට සලකන්නේ නැහැ, අසත්‍යක් විදිහට සලකන්නේ නැහැ. පින්තරලා රූපය ඇද්දකට රූප දරපුවම ආ බොහොම වටින දෙයක් කියලා තමයි කියන්නේ. ඒසා ලෝකයක් නිවන් දක්වන්න අමාරුයි. හිතන්න තමයි. නමුත් මම දැන් මෙතන කියන. මේ සම්බන්ධතාවය තුළ පමණ යම් දවසක රූපයක් දකිනකොටම රූපයට මත් වෙනවා වෙනුවට දකින්නවා කියන එක අවබෝධ වෙන පුළුවන් ශක්තියක් තියෙනවා. මේ බොහොම අමාරු ලෝකයක තේරුම් ගන්න. නමුත් මෙතන ඉන්න පිටික ඒ තරමට මම හිතන්නේ අමාරුයි කියලා මොකද හේතුව මේක අපේක්ෂා කරන පිටක්. වැදගත්ම දේ තමයි දක්නකොට දක්න බව දැනගන්න. ඊට මුලින් කියපු දේ රහත් වෙනකොට වැඩි වගේ. උදෝව දැනගත්ත පස්සේ රහත් වෙනවා කියන කප්පල කියන්නේ ඒකකින් ගඟට වැටෙනවා පස්සේ මුහුදට වැටෙනවා. මේ ඉස්සල්ලාම ගඟට වැටෙන වෙලාව. මේ ඉස්සලා වැටෙනවා වගේ තමයි වැටෙන්නේ. නමුත් ඒකට හේතු වෙන්නේ රක්මනේදී ඉඳලා වැඩවල කටු පිළිතුල පිළිතුල අහල මට අනේ දකින්නකොට යමක්. දකින්න බව දැනගන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති ඉතිරේ බලනකොට ඉතිරේ බලන බවත් පැත්ත බලනකොට පැත්ත බලන බව දැක ගන්න පුළුවන් වුණොත් එතකොට පමණක් ඒක හැමදාම අනිවාර්යම සිද්ධ වෙන දැනගන්න පුළුවන් වෙයි ඒ දැකීම නිසා මගේ වෙස්තියක් වුණා මනාපයක් පාලනවා අමනාපයක් පාලනවා මෙන්න මේ විදිහට මනාපය අමනාපය කියලා කියන්නේ හුලං වදින් තැනකපත් වෙන පහනක දැල්ල වගේ සැලෙන එළෙන සංකත වූ වෙනස් වෙන සුළු දෙයක් අනිත් දෙක කොච්චර හොඳද විවේකේ කොච්චර හොඳද ශික්ෂාව කියලා කියනවනම් ඒකේ දැඩි මනාපයට සහ දැඩි අමනාපය අදුමුගාන තේරුම් ගන්න වදයක් ණයක් ගැඹිරිල්ල හරදරයක් පීඩිල්ල කවුරුකෑමක් කියලා තේරුම් ගන්න. ඊටාම ගැඹුරු ප්‍රිය දේහ ඊටාම ගැඹුරු අප්‍රිය දේහ. එතකොට මේ පුද්ගලයාට ක්‍රමයේ අච්චරම කුප්පණ දේවල් මනාපනෝ කුප්පනසෝ අමනාපනෝ කුප්පන දේවල් මෙවෙනවා නම් මට මේ දීලකට ගන්න පුළුවන්. මෙවෙන දැනකට යන්න නැත්නම් හොඳයි. අනේ මොන කරදරයක්ද කියලා අර උච්චතර ආසාවයි දේවසා උච්චතර අමනාපයික දේවල් වලින් වෙන් කරන්න හදනකොට ඒ පුදුරට ඇති වෙන්න මේ සංකල්පයට පවන් හැලීමක් වශයෙන් තමයි කරුවත් සඳහන් කරන්නේ අරඤ්‍යගතෝ වාරුක්ක මූලගතෝ වා දුඤ්ඤාදාගතෝ වා නිසීදති පල්ලංකං ආවිද්‍යා උතුම් කායන් පරිජාය පරිමුඛං සත්‍යං උපට්ඨපෙත්වා. මේ බුද්ධියට කියනවා මේ අසුචි වලේ ඉඳගෙන කොච්චර නෑවා සුද්ධයක් නෑ. මට අනේ අරණ්‍යවල ගියොත් දක්කොලම් විතරයි තේින්න තියෙන්නේ. ගල් ඇල දොළ විතරයි. ඉතින්මගේ තද්දේ බලමනාප තද්දේ බලමනාප නෑ. ඒක තියෙනවා. ඒක සාමාන්‍ය මනාපමනාප තියෙනම කාම ලෝකේ රාජධානි වල වගේ නෑ. සිංහල මතාන්නේ ආරණ්‍ය හොඳයි දුක් මූලගත හොඳයි ශුන්‍යාකාර හොඳයි කිය මේ පිටියට මේ හිතෙන එක නාම රූපයක් දැකලා මෙනෙහි කරන්න දන්නේ නැති මනාපමනාප දෙකම වාසනාවසල් කරන ලෝකයට තේින්නේ රසකාමයේ දන්නේ නැති බුම්පඩේ කියලා. නෝන්දලේවා අරස රස කියලා බලන්න. කිසිම දෙයක රසයක් දන්නේ මෙච්චර මේ රටක් ජනතාවක් හදාගෙන යටිදලා පහත්කම් සඳහා රට දිනු කරන්න හදවත මේ මිනිස්යා මේ අරණිගත වෙන්න කතා කරනවා දුක්ඛ මූලගත වෙන්න කතා කරනවා ශුන්‍යාකාරගත වෙන්න කතා කරනවා කියලා මුළු ලෝකෙම අර ගඟට වැටෙන කතාවේ ගඟ පහළට යද්දී මේ මිනිස්යාට ඉහළට යන්න වෙනවා ඒ සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා ඒ සමනීය වූ අරණ්‍ය වනසේනාසන රහතන් වහන්සේලාට ප්‍රිය වෙනවා නමුත් මේ කාම භෝගියක් යන කවදාකවත් වෙන දෙයක් වෙන්නේ නැහැ. යතන පේන්නේ ප්‍රිය ඇත්තෝ. ආරණ්‍ය වනසේ සාසන ප්‍රිය කරන ඇත්තොත් අමනාප අප්‍රිය જાතියක් විදියට. වනචාරී જાතියක් විදියට. වරදම් කරලා හැංගෙන්න හදන පිරිසක් වශයෙන්. නෝ නෝන්දලෝ පිරිසක් වශයෙන් තමයි තියෙන්නේ. නමුත් මේක සත්‍යයක් අපි වාගේ පිළිකට. කවදා හෝ දවසක අපිට තේරිලා තියෙනවා ඒක කවුරුහරි ඉස්සන්ලා දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ අපිටම තේරලා තියෙනවා මේ අසුචි වලේ ඉඳගෙන සුද්ධියක් ලබන්න බෑ ඒ නිසා උච්ච කාම දර්ශන සහ උච්ච කැත දර්ශන සහිතව ඉන්නකොට හිතා ගන්න අමාරුයි එතකොට අපි අනිවාර්යම අනුග්‍රහයක් කරන්නේ මේ ශුන්‍යාගාරගත ගන්න වෙනවා ඒ වුණාට පස්සේ නම් තාම උත්පන්නම වනාපම් උත්පන්නම නාපම් කියනවාම අච්චරම උග්‍ර නැහැ එතකොට ලාභයක් තියෙනවා එතකොට දක්ෂිනකොට දක්ෂිනවා කියලා මෙනෙහි කරන්න අච්චර අපහසුයි ඒක දකින්න දකින්න අපි ඒ තරම් වසංගයටපත් කරන්නේ. ආන්නේ මේ යනකොට ඒ පුද්ගලයා අනන්නේක හිතියා. අත පිටක් බෝල කර ස්වභාව උදයට බැලිලක් නැහැ. ඒ තමයි සීමාවකට දක්ෂිනේ පහල් මේ පටු කරගන්න. ඒ වගේම කාමභෝගී සුත්තිලේවතා කාමභෝගී වස්තුන් එක්ක ගැටෙන වෙලාවල් කාලසටහනක් හදලා වෙන් කරගන්න. ඒකල අනිත් වෙලාවල අර දුකා කුච්චතර දේන් සම්බන්ධයත් තත්තර ගත්තේ තවත් මැදට ගන්නකොට ඒ පිළිගැත ගත්ත අරමුණේ මත් වෙන ගැතිය සමා වෙන ගැතිය අඩු වෙන නිසා දක්ෂිනවයි කියලා මෙනෙහි කර ගන්නවා වගේම දක්ෂිනකොට මේ මනාපමනාව මෙතර කල් උපදුනා මම දැන් ගත්ත හොඳ ධර්මයේ ප්‍රතිපත්ති නිසා මම දැන් අරන් ඉගතේ නිසා මට දැන් අද්දේ මනාපත දාමනාප නැහැ. ඒ වගේම මං වීර්ය සංවරයක් යම් ප්‍රමාණයක් කරන නිසා අරණිය තුල තියෙන අනවශ්‍ය දේවල් වලට පිට දාන්නේ නැහැ. ඒ නිසා මට දැන් මධ්‍යස්ත ආමාන්‍ය මනාප සාමාන්‍ය අපනාප වෙනස තේරෙනවා. තමයි වැඩි වේලාවක් දැකීම මෙනෙහි කරමින් ඉන්න පුළුවන්. එතකොට අර මධ්‍යස්ත වූ උපේක්ෂා වේදනාවේ තියෙන සාන්ත ගතිය ඒකං සංතං ඒකං පණීතං කියන එක මේ පුදුල තේරුම් ගැනීමට සිද්ධ වෙනවා නොවුනොත් අරන්නේ දාලා යන්න. ඒක බොහොම නීරසයි බොහොම ඒකාකාරයි කිසිම මේකේ ගත යුක්තක් නැහැ ජීවත් වෙනවා කියලා කියන්නේ තින් කරලා ඕකටද ඒක දමලා යනවා මේකත් දැයෙන විප්ලවකාරී අවස්ථාවක් ආන්න ඔතෙන්ට යනකොට මේ පුද්ගලයාට සිදුවෙන දේ අපි ගිය පාර ධර්ම සාකච්ඡාවේදී මතක් කරගත්ත විදිහට අද මැද කියන උප්පන්න මනාපමනාපං කියන தത്വෙට දැන් හිමි දෙන්නේ කීප වෙයි. රූපයක් දැක්කට ඒ රූපේ කුප්පණ ගතිය දිහා විශේෂයෙන් බලන්නෙත් නෑ පෙනුනත් ඒක තුළ තියෙන දැක්කත් එකයි නොදැක්කත් එකයි කියන ගතිය තියෙනවා. එතකොට රූප බැලීමේ කුප්පණ ගතිය අඩුයි. මෙන්න මේවා විදිහටම දකිනකොට ඇහැ විතරෝම තදේ බල මනාප තදේ බල අමනාප දේවල් නැතුව මධ්‍යස්ථ දේවල් දකින්නකොට ඒ දකින්න ඇහැ අනිත් පුද්ගලයාට මා ඉපාකම කම්මැලිකමක් නීරස ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒකාකාරී බවක් තියෙනවා. එකම දේ බැලුවත් එකයි නැතත් එකයි. ඒකෝට ඒ පුද්ගලයා ඒ තැනින් අසත්පුරුෂයෙක් නම් ඒ තැන ඉවත් කරලා අයිට වැඩි කුප්පන දේවල් අයිට මනාපමනාප හොයාගෙන යනවා. යන්නේ මනාප හොයාගෙන. නමුත් ලැබෙන්නේ අමනාප. නමුත් අර මධ්‍යස්ථ වේදනාව මේ වගේ බණ භාවනාවක් සාකච්ඡා කරලා අහලා යම් ආකාරයකින් මේ මනාපමනාප දෙක තේරුම් ගන්නවයි කියන එක නම් ඉතාම අමාරුයි. මොකද හේතුව රූපයක් පිළිබඳව මනාපමනාප පහළ වෙලා රූපේ දිහා බලන ඉන්නකොට දැන් ඇහි යම් සංවරයක් එනකොට කන නොසන්දාල වෙනවා. අහලා ඊට වැඩිය බොහෝම මනාප සද්දයක් ඇහිලා කියනවා ඔය ඇහි හිතියට ගන්න දෙයක් නෑ ඕකේ තියෙන මනාපමනාප මෙන්න මට තියෙන හොඳ මනාප දෙයක් කියලා සද්දවල තියෙනවා වේදනාව මේ මේ සද්දේ මනාපෙට හිතනවා මනාපෙට හිතනවා ඒකකොට අර ඇහි කරපු හික්මීම පීලිපන්න කෝච්චේ පීලිපන්න වගේ රූපේ හොඳ නැත්නම් සද්දේ ශබ්දේ හොඳ නැත්නම් ගන්ධට යනවා. ගඳින් නාසයට, දිවට යනවා, දිවෙන් කායට යනවා. ඉතින් අර සතු මාරු කරගෙන අර ඇහි ඇතිවෙච්ච ඒකාකාරී ගතිය විද්‍යුත් යෑම සත්‍ෘත ගතියක්ද මේක මාරු කිරීම අසත්පුරුෂ ගතියක් කියලා තේරුම් ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයා රූප බලන්නේ වෙනුවට ශබ්ද අහන්නේ වාට ගන්ධ රස බලන්නේ වාට අරමුණු මාරු කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා උප්පන්න මනාපේ අනුව රාගය පහළ වීමත් උප්පන්න අමනාපයන් ද්වේෂය පහළ වීම උප්පන්න මනාපමනාපණං වූ මධ්‍යස්ථයේ පිළිබඳව අවිද්‍යාවවත් මෝහාන්ධකාරයේ පහළ වීම එකක්. ඒක මේ සත්‍ය දර්ශනය ඇත්ත නියත දේවල්. නිසා මනාපමනාප බව දැනගෙන මනාපමනාප බව පහළ වෙලා තියෙන මධ්‍යස්ථ බවයි පහළ වෙලා තියෙන කියලා දැනගත්තා නම් උච්චර ඥානයක් මුළු ලෝකෙම. මට දැන් තියෙන්නේ ඒකාකාරී ගතියක්. ඒ මොකද එකම දේ දිහා බලන එකෙන් හිත කිපෙන්නේ. රාගයට කිපෙන්නේ නැහැ, ද්වේෂයට කිපෙන්නේ නැහැ. මත්‍යස්ස තැනක තියෙන මේක දැනගත්ත නැති නිසා තමයි සංකාරණයට එක්කල් මොන දේවල් බල බලදී එහෙම නැත්නම් බලනවා වෙනකොට අහන්න ගියේ නැත්නම් ගන්ධ රස බලන්න ගියේ දැන් මම මනාපමනාප දෙකටපත් වෙලා ඉන්නේ විතර මම මනාපමනාප දෙක කියන්නේ මනාපේ අමනාපේ දෙක අතර බැඳී. ආ මේකෙන් අපි ළඟේ අවදි වෙන්න පුළුවන් නම් මෙන්න මේකක්. මට දැන් හිතේ තියෙන ඒකාකාරීකම. මට දැන් හිතේ තියෙන නිරත ගතිය. මට දැන් හිතේ තියෙන විදිහේ නැගිටලා ඵලයන් කියන හිතයි. අන්න ඕකතාව තියෙන පුළුවන් නම් උත්තර ඥානයක් ලැබෙයි කියලා. මම මේ කතා කරන්නේ අරියත් විනයේ ඉන්ද්‍රිය භාවනාව. ඒක ප්‍රතිපදාව නෙවෙයි අරි අරියත් ප්‍රතිපදාව නෙවෙයි. මෙන්න මේක එදාගත් උපමාවෙන් තව දිනකක් ඉදිරියට යන හොඳට පේනවා ආස්වාද ප්‍රසවාස දෙක පිළිබඳව හෝ පිළිබඳ හැකිලෙන් පිළිබඳ භාවනා කරන යෝගාවචරයට මුලින් භාවනා රසවත් කිරීම සඳහා විචිත්‍ර කිරීම සඳහා පරිච්ඡේද ඥාන පාල කිරීමේ අදහසිනුත් කියනවා ඇතුළු වීමෙන් පිටවීම දෙන් කරලා බලන්න. ඉම්බීම ඇතුළෙන් බලනවා පිම්බීමෙන් ඇතුළේ වෙන් කරලා බලන්න. සක්මන් කරනවා වමෙන් දකුණ වෙන් කරලා බලන්න. ඉතින් මේ යෝගාචරය ගුරුබකට අහලා කී කරුව මේක හෙව්වොත් අලුත් රසයක් එනවා බාර. ඉදේ කරන දක්ක විදිහට ඇතුළේ නොහොත් මොන සීතල ගතියක් පිට නොහොත් මොන සුන් ගතියක් හෝ තේරෙනවා. නැත්නම් ඇතුළේම හුස්ම කීකරු පිටේම හුස්ම දාතප්පරයි. ඒ ඇතුළේම හුස්ම කෙටි පිටේම හුස්ම දිගයි කියලා හෝ මේ දෙක අතර වෙනසක් නැහැ. දැකපු ගමන් මේ යෝගාවචරගේ හිත කලුකුදි මැද්ද කුස්කොලකක් වගේ බොහෝම උපවත් වෙනවා. අරමුණේ හිත සතිය සමාධිය වැඩෙනවා. ඒ නිසා මේක දිහා බලාගෙන ඉන්නවා. පිම්බීම හැකිලිමත් ඒවා. පිම්බීම කියන්නේ තද වෙනවා, තෙර වෙනවා, ඉදිරියට යනවා. හැකිලිම කියන්නේ ඇකිලෙනවා, පාත් වෙනවා, පල්ලෙහාට එනවා. කියලා මේ දෙක දකිනවා. වම තියෙනකොට මෙහෙමයි දකුණ තියෙනකොට මෙහෙමයි කියලා දෙකේ වෙනස දකින්නවනම් විචිත්‍ර වෙනවා. නමුත් මේකම බලන මොකද වෙන්නේ? ඉන්නකොට සාර්ථක යෝගාවචරයක් නක් කියලා දෙන්න නෙවෙයි මේ භාවනා බණ කියන්නේ. නමුත් විචි දෙකට කවුරු පිළිගන්න නිදර්ශනයක් ඉදපත් කියලා මට දෙක අතර වෙනස නැති. ඇතුළීම පිටවීම දෙක අඳුනා ගන්න බැරි තරමට යනකම් ආස්වාද ප්‍රසවාසය ඒකාකාර වෙනවා. පිම්බීම ඇතුළීම ඒකාකාර වෙනවා. සක්මනේ ඕන ඔතෙන්ට එනකොට භාවනාවේ එපා වීම සිදුලා නැගිට්ටොත් මේ කියන අදුක්කම සුඛය හෝ මනාපමනාපේ කියන දෙකට අවබෝධ කරගන්න අකමැත්ත එලෙස් පරිතකතිය මේකෙන් තියෙන්නේ. ඒක එනකොට මන් දැනන්නේ වඩා හොඳ තැනක. ආස්වාද ප්‍රසාද බෙදෙන මනාපමනාප නැති දෙක මැද තැනකයි ඉන්නේ මෙන්න මෙතනයි නිවන තියෙන්නේ. මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. අනේ මට මේකේ බොහෝ වේලා ඉඳලා වේවා. එහෙම නැත්නම් පිම්බි වැක්‍රීමද කිය වෙනසක් නැති වුණත් උදරයේ හිත පවතිනවා ඒකාකාරී වණේමට මේ හොත් වෙලා ඉඳ ලැබීවා කියනවනේ මොන්න අපි අර වේදනාවල් හඟුම් පිළිබඳ වෙනස නැති මධ්‍යස්ථානට ආවට පස්සේ එහි ඇති අගේ තේරුම් ගන්න. ඒක ලොකු සංකල්ප සදාහන් කළ තියෙනවා ආනාපානසති භාවනාදී බොහෝ දිනක කමඨාන් සුද්ධ කරනකොට මේක කියන්න තරමට පිළිතුරක් නැහැ. කියන්නේ නෑ මේක ගුරුවරයාගේ දෝෂයක් කියලා හිතනවා භාවනා ක්‍රමයේ දෝෂයක් කියලා හිතනවා Taman අකුසල් කරලා සීලේ කැඩලයි කියලා හිතනවා ඒක liverලා භාවනා නැගිටලා දුවන මොකද ඒකාකාරයි දෙක අතර වෙනසක් නෑ කිය. නමුත් මේක භාවනාවේ වැදගත් තත්වයක් මෙන්න මෙතනදී නැගිටලා යන්නේක මෙන්න මේ අදුක්කම සුඛයේ එහෙම නැත්නම් දෙක අතර දෙක නැති තැනට එහෙම නැත්නම් මනාපමනාප දෙක කලවම් වෙච්ච තැනට සලකන්න දන්නේ නැති කෙනාට මේ සාහසනේ සාන්තියක් ලබන්න තමයි. ඒතං සන්තං ඒතං පණීතං අදිදං උපේක්ඛා කියන එක දිරවන්නේ මෙන්න මේක දිරවල දෙන්නයි දරුවචනාංශ මේ සූත්‍රයක් මතු කරගෙන මේ මේ ධර්ම දේශනාවක් කරා. මේ දැකීමක් පහළ වෙනකොට ඒක දැක්කත් එකයි නොදැක්කත් එකයි කියන තැන අඩු කෙලස් ප්‍රමාණයක් පහළ වෙනවා. ඒක නිසා එකම දෙයක් කියා බොහෝ වෙලා බලනකොට අනිවාර්යයෙන්ම ඕක තමයි. ඒ දේ දැකීමේ එපා. දෙවියන්ගේ ලක්ෂණ කුපාවේ පාඩම් තමයි මේ මේ මකරේ දුවිලකේ අපි ඕක බලත් වෙනවා. මොකද ඒක කරන්නේ. සංකීර්ණ ක්‍රමයක්. අයියන්සේගේ ඉන්දිය භාවනාව මොකද්ද? එකම අරමුණක් දිගේ බොහෝ වෙලා ඉන්නකොට මේ පහළ වෙන එපාකම ඒකාකාරීකම නීරස ගතිය හරියටම නිර්වචනය කරන්න ඕනේ. හරියටම ගුරුවරයෙක් කියලා කියන්නේ කියන්න නම් මොකද කරන්නේ? දෙකේ වෙනස තියෙනකොට හොඳට අල්ලගන්න. ආස්වාදයේ වෙනස ප්‍රස්වාදයෙන් වෙන් කරලා දැනගන්න. දැනගන්න දැනගන්න මේ දෙක ඒකාකාරී වෙනකොට අර ඒක වෙනස නොදැක් අවස්ථාවට වැඩිය හොඳට පේනවා. දෙක වෙන් වෙලා තිබිලයි ඒකාකාරී වෙන්නේ. ඒකාකාරී වුණාට පස්සේ විකට හිටියොත් ඔන්න මධ්‍ය ප්‍රතිපදාට වැටෙනවා විපස්සනාට වැටෙනවා ධාතුමනිකාට වැටෙනවා නැගිටලා ගියොත් නැත්නම් ආයත ආසල් ප්‍රසාර ආයාසෙන් කරන්න ගත්තොත් එහෙම නැත්නම් ආසල් ප්‍රසාරෙන් ශබ්ද බලන්න යන්න ගියොත් වේදනා බලන්න ගියොත් අවදාහකට අර සියුම් මධ්‍යස්ථ தත්ත්ව දැක ගන්නවා ඉතින් මෙතන මේ කියන චක්කුව ගැන කතා කරනකොට නම් මනාපමනාපේ කියන එක අතරපස් පැත්තකින් අභියෝගයට ලක් වෙනවා ඒක යෝගාචර සූදානම් වෙලා හිතුව සටන් කරතේ කොහොමද අභියෝග වෙන්නේ ඒ මනාපකත්ත අමනාපකත්ත විචිත්‍රයි ඕලාරිකයි සංකතයි නමුත් මනාපමනාප දෙක මැදහත් තත්වයේ එකකයි නීරසයි ඒ නිසා හිත එතන කුඩල කොට උඩ තිබ්බ වගේ පණින්න බය හතයි විකාකාරීකම නිසා නීරස නිසා බය එළවන සුළු ගැටි නිසා කාලේ නාස් වෙනවා වගේ හිතෙන නිසා නානා ප්‍රහේතුලින් පණින්නවා ඒ නිසා යෝගාවචරක භාවනාව ආයෙත් මධ්‍ය ප්‍රතිපදාවේ අන්තිකට වැටෙනවා. දෙක මේ தત્ත්වය කියන්න ලෝක භාෂාවක් නැහැ. මනාප දේවල් විස්තර කරන්න ඕන තරම් සාහිත්‍යය තියෙනවා. අමනාප දේවල් පාවිච්චි කරන්න විශේෂ වචන කක්ලයක් ලෝකෙ කියලා. මේ මනාපමනාප භාවයට එනකොට අපේ ව්‍යාකරණ පටලයි. අපේ භාෂාව අතරමැද. අනිර්වචනීය தත්වයකටපත් වෙනවා යෝගාචරය හිතන මේක මගේ දුර්ලභකමක් කියලා. එහෙනම් කොහොමද මම මේ ගුරුවරට කියන්නේ කියලා මේක වටිනාකමක් තියෙයිද කියලා තමන්ම පූර්ව නිගමනට එනවා මේක නිකන් කුණු කන්දලයක් මොකටද මේවා කතා කරන්නේ. නමුත් එතන තමයි වැදගත්ම දේ. තවත් එකක් බලපානවා යෝගාවතර අසත්පුරුෂයෙක්. අරුවචනාති කියන විදිහට. එයා බලන්නෙම විචිත්‍රතාවයම. මනාප දේවල් විස්තර කරනවා. අමනාප දේවල් විස්තර කරනවා. මනාපමනාප වෙනකොට අතහැරලා දානවා. ඒක තමයි අවාසනාවන්තම අසත්පුරුෂව වැඩි. මේකෙන් බුද්ධික මට්ටමක් මම කතා කරන්නේ. කාටවත් මේ අසත්පුරුෂක සත්පුරුෂේ තෝරන අමාරුයි. Tamand මේ භාවනා ජීවිතේ මේ එකම දේ දිගට කරගෙන යන්න බැරිකම උන්සි ලෙඩක් එහෙම නෙවෙයි. උගදෙනෙක් හිතනවා ඒක මගේ දක්ෂකම මට අනුන්ට බැරි දක්ෂ දේවල් කරත හැකියි. අභියෝග කරත හැකි එකම දේ එකම කාර්යයන් දිගට කරන්න බලන්න කවදාකවත් කරන්නේ. ඒකෙන්ම පේනවා අපි කොච්චරනම් මේ ස්වභාවික දේ සංකත කරනවාද සංකීර්ණ කරනවාද දීලා තියෙන ආචාර්ය ප්‍රචාරයන් වහන්සලා විසින් හොඳයි කර්මතයි කරන ලද හොඳේ මැද තැනට ගේන ඒතං සම්තං ඒතං පණිතං යදිතං උපේක්ඛා කියලා ඒකාකාරී වැඩසටහන දීලා තියෙනවා හැම කෙනෙක්ම ඒකට පෞද්ගලික ප්‍රතිදාස් කරනවා රුචි අරුචිකම නිසා මට මෙහෙම කරන්න බෑ අර එහෙම කරන්න බෑ ඉතින් ආ කරගෙන කරගෙන ගියාට පස්සේ එක තැන කරකැවෙන්න පටන් ගන්නවා ආයතන කේබුදුලා කවදා හෝ සත්පුරුෂ වෙලා යකහත් පහත්ව අර කාලසටහන් නැත්නම් ඒකාකාරී වැඩ පිළිවෙලට ආපු ගමන් හිතෙන්නේ නම් ඒකාකාරී වැඩ පිළිවෙලක් කියලා නමුත් යෝගාවචර කමේ ලොකු දිනුවක් ඇති වෙනවා වයසට යෑම නතර වෙනවා. දුක්දුම තිරියන්කමක් එන්න පටන් ගන්නවා මේ එකම දේ නැවත කිරීම. එකම දේ නැවත කිරීමෙන් අපි පුහුණු කරන්නේ මොකද්ද? මේ මනාපමනාප කියන දෙක මැදට හිත පුරුදු කරනවා ඒතං සන්තං ඒතං පණිතං යදිදං උපේක්ඛා කියන ක්‍රියාවක් කරනවා. මේක උදේින්දල රැයනකම් බලකි. කොච්චර කිව්වත් නැවතත් සැරයක් අපි පිළිප ඥාන පාවිච්චි කරලා දන්නවයි කියලා හිතාන අර මධ්‍යස්ත ඒතං සන්තං ඒතං පණිතං යදිදං උපේක්ඛා කියන කාලකතාන පෞද්ගලිකව සංස්කරණය කරන එක තමයි සක්කායදිට්ඨිය කියන්නේ. ඒක කඩන්න නම් යටහත් වෙන්න ඕන. යටහත් වෙනකොට කොහෙන්ද වැටෙන්නේ? ඒතං සම්තං ඒකම් පණිතං යත්තං උපේක්ඛා. නමුත් ඒක අසත්පුරුෂයට වෙන්නේ මහා කාල කන්නේ එපා කරන කම්මැලි කරන ඒකාකාරී තත්වයකට මට නම් හොම් බෑ කියන කීයද? ඔන්නෝක තේරුම් ගත්ත දවසට මිනිහ ඇඹරිලා එනවා අර පුරුෂ ධම්ම කාර්කී කුලට. ගල් ඩෝලක් උඩින් ගියා වගේ. මේ මේ නීති විරල මහගල ඇවිල්ලා අපි යට කරගෙන ගියා වගේ පුද්ගලයා නැති වෙලා ධර්මයට, ශාස්ත්‍රයට, බුදුරට කරුණ තත්ත්වයක් එනවා. ඉදාට මිනිස්සු අල්පේ. ආන ඉදාට තේරෙනවා අපි මේ ස්වභාවයෙන්ම දී යති ඒතං සන්තං ඒතං පණිතං ඒතං උපේක්ඛා කියන එක විචිත්ත කරගන්නෙම අපිමයි. විචිත්ත කරගත්තාම සංකර බවටපත් වෙනවා, පෙළෙන බවටපත් වෙනවා, තවන එකටපත් වෙනවා. ඊට පස්සේ කෑ ගහන්න පටන් ගන්නවා කනවා කනවා කනවා කියලා. ඉතින් මේකට කර්මක වෙන්නත් ඕන. ඈහෙන කාලයක් කර්මක වෙන්න. නැවත නැවතත් කල්පනා කරන්න ඕන. මේ විචිත්තත්වයේ එපා කියලා නේද ආවේ. මේ බුදුහාමුදුරු කියනවා නේද ඒකත් අන්තං ඒකම් පණිකං යතිදන් එක හොඳයි කිය. නිසා මේ දීපු උපදේශය. ඉතල ඇත්තටම කියනවා නම් සත්‍යාවෙන් තමයි කරන්නේ. කරගෙන යනකොට තමයි තේරුම් පටන් අර ගන්නවා මේ සාන්ත තත්වයට මේ මනාපමනාප තත්වයට උපේක්ෂා තත්වයට පත් වෙන්න නම් යටත් වී නිසක් කාය දිට්ඨියේ තියෙන ඕලොමල කමට ඕල්මරොන්දම් ගතියට තන දෙන්නේ නැතුව යටත් වෙන්නේ. දීශි නෑ. ඒකයි මම මතක කරේ කලින්ම ප්‍රාර්ථනාවට වැඩි අමාරු ඉස්සල්ලාම තමන්ගේ රුචිත්වකම් පාවා දීලා මේ දින කාලවතහන දින වැඩ පිළිවෙලට යන්න හදන එක. හැබැයි එහෙම කාලගතාන විරුද්ධ නොවිච්ච එක්කෙනෙක්වත් ජීවිතේ නෑ ලෝකේ නෑ. හැම කෙනාම හැප්පෙන. ඒ හැප්පෙන්නේ ඔලොමල කම නිසා. ඒ හැප්පෙන්නේ ඕල්මරොන්දා කම නිසා ඒ නිසා අවිද්‍යාව නිසා වෙන්නේ නොදෙනුවත් කම නිසා. නමුත් අන්තිමට වැටලා වැටලා අර කැලින් කෙනා කුරුමිය හරකක්. ගම්මැද්ද වැන්දාට පස්සේ වරපට කඩා ගන්න බෙල්ල කඩා ගන්න නටලා නටලා නටලා වරපට අයියනම් කනුව අයියනම් අන්තිම කනු මුල ලගින වගේ කවදා හෝ ඒ මනාපමනාප දෙක මැද තත්වේදී මෙතන මට දිගට ලැබේවා සාන්තයි මේක ප්‍රණීතයි කියලා වැටි දවසේ උන් ආරණ්‍ය ජීවිතේ දුක්ඛ මූලගත ශුන්‍යාකාරකත්ව වැටෙනවා මේ ගත්ත ප්‍රතිපදාවමයි අපිට දෙවියෙක් පුදුම බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපදාව වෙනස් කිරීම නෙවෙයි. වෙනස් කරන්න කරන්න මනාපමනාප දෙකට හිතවල. වෙනස් නොකර එකම දේ නැවත නැවත යන්න යන්න මනාපමනාප කියන මධ්‍යස්ථ දෙකෙන් සංයුක්ත වූ මධ්‍යස්ථ පත්තර දක්නකොට උපේක්ෂාව කියලා කියනවා. මෙන්න මේකට අවදි වීම මේක දැනගෙන අගය කිරීම සම කරන්න පුළුවන් මොකද්ද? සීනෙකට අවදි වෙනවා වගේ වැඩක්. හීන කියලා කියන්නේ 100ද 100ක්ම මුලාවේ ඉන්න වෙලාව. නමුත් කාට හරි පුළුවන් නම් මම දැන් ඉන්නේ හීනෙක කියලා ඒ හීනට අවදි වීම සංස්කෘතියක් කරගත්ත જાතින් සඳහන් කරනවා හීනෙකට අවදි වෙන්න පුළුවන් නම් පංචාභිඥාව ලැබෙනවා. දිබ්බ චක්කු දිබ්බ දෝත ඔක්කොම නමුත් කරන්න බෑ මොකද හීනෙට යනකොටම මොහේ තද. ඒ නිසා මධ්‍යස්ථ තැනට එනකොට සාදර වෙනවනම් ඒකට අවදි වෙනවනම් ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි අපි තනකට ගෙනියන්නේ. ඔය රුචියට අරුචියට යනවයි කියලා කියන එක නම් කාම ලෝකෙත් ඇති. ඒක නිසා දරුවචන්දේ සඳහන් කරනවා මේ රමණීය වූ වනසේනාසන බොහෝ දෙනාගේ පිළිගත්තටපත් වෙනවා. මේ කාමක වේශී බුද්ධලයෝ ඒක හිතනවා මේ බය අඩු ගතියක්. නමුත් නික්ලේශු රහතන් වහන්සේලා නිතරම මේකට කැමති මොකෙක් කුප්පන ගතියක්. ඒ නිසා අර ආදීනව ආස්වාද නිස්සරණ කියන පැත්තෙන් උප්පන්න මනාපං කියලා කියන්නේ ආස්වාද පැත්ත. උප්පන්න අමනාපං කියලා කියන්නේ අදීනව පැත්ත. ඊට පස්සේ නිස්සරණය කියලා තියෙන ගැළවෙම තියෙන්නේ මනාප මනාප දෙකේ කලවර. එතකොට එකක් වෙයි. මොකද වෙන්නේ? රූපේ දැක්කයි කියලා නොදැක්කයි කියලා වෙනසක් ඇති වෙනවා. ඒ කියන සද්දේ ඇහුවයි කියලා නොඇහුවයි කියලා වෙනසක් ඇති වෙනවා. ඒ කියන ගඳ බැලුවයි කියලා නොබැලුවයි කියලා වෙනසක් නැති වෙනවා. ඒ කියන රස ලැබුවයි කියලා නොලැබුවයි කියලා වෙනසක් නැති වෙනවා. ඒ කියන ආස්වාද ප්‍රසවාසයේ දැනුවයි කියලා නොදැනුවයි කියලා වෙනසක් නැති වෙනවා. ඔය කියන ධර්මතාව වැටුණායි කියලා නොවැටුණායි කියලා වෙනසක් නැති වෙනවා. අන්න ඒකට තමයි අපි ඉතින් ගැලවෙන්නේ. එතන තමයි විමුක්ති මාර්ගය. යම් තාක් යමක් දකින්නකොට හොඳයි සන්තෝෂේ පාලුණා නම් එතන කෙලෙස්. දැකපු දේ නොදකපු දේ පිළිබඳව මනාපමනාප නැති තැනටපත් වුණා නම් පුදුමාකාර සාන්තියක් තියෙනවා නමුත් පුතඥයට ඒක පෙන්නේ අමු නීරස ගතිය. ඒකාකාරී ගතිය, බියලවන සුළු ගතිය, පාළු ගතිය, තනි වෙච්ච ගතිය, කොටු වෙච්ච ගතිය, කර්මපටසන් දීපු ගතිය, අතපල්ලේ වැටිච්ච ගතිය, නෝන්ජල් ගතිය, බය ආදු ගතිය. අන්න ඔකට අවදි වෙච්ච දවසේ අපිට තේරෙනවා මෙතන ඇතුලේ තමයි රහස තියෙන්නේ. මේක ඇතුලේ තමයි නිවනට මඟ තියෙන්නේ. මේක තමයි මාගේ ප්‍රතිපදාව කියන්නේ. ඒක තේරුම් ගත දවසේ නෝටේ මනසගේ පුදුමාකාර පෞරුෂත්වය වෙනකක් ඇති වෙලා අනික් කට්ටිය විසිකරන සෑම දෙයකම වටිනාකමක් තියෙනවා අනික් කට්ටිය පොරකන ඕන දෙයක් දීලා දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අනික් කට්ටිය කියන්නේ කාම භෝගී යැත්තු. යැත්තු පොරකන දේ දීලා ගන්න. දරුවත් යන සඳහන් කරන මහණුඹලයි තියෙන දේව දීලා ගන්න. යසුසාන්ත කියලා තියෙනවා ජෝත්‍යජුකංගේ දේහින්දන ජෝත්‍යජුක කාර්යවල සල්ියසංග වල තම අසංකලදී ඔය ජෝත්‍යජුකංගේ දේ ජෝත්‍යජුකන්ටම දීපන්. බෝකෙන් සාක්ෂි සෞතු කරගන්න යන්නේ. ඔබට ඉතුරු වෙන්නේ මොකක්ද? එතකොට ඒක තමයි මහාංගම තෝරේ හරියට. ඒක තමයි මේ මේ මනාපමනාපයට ගැළපෙනදී මේක තමයි උපේක්ෂාව දෙන්නේ. හරිම අමාරුයි මේ ලෝක දැනුම කියන කරාර මෙතෙන්. ලෝක දැනුම නැතුවත් බෑ. මොකද මේක බණක් කර තේරෙන්නේ නැහැ. මෙන්න මේ දෙකෙන් හරි පාට දාගන්නවයි කියනකොට ඉන්දිය සංවරය පිළිබඳ වැදගත්ම පාඩම සිද්ධ වෙන්නේ පෞද්ගලික මට්ටමේ. කවදාකවත් හිතන්න බෑ මේක දුෂින් ගණනෙන් වෙයි කියලා. කවදාකවත් හිතන්න බෑ මේක අනුන්ට කියලා දෙන්න පටවන්න පවරන්න බලපෑම් කරන්න පුළුවන් කියලා. කියලා දෙන එක ආදී එක මයිකෙන් කරනවා නම් දැන් දැන් කරලා අපි ඒක මතක් කරා. මතක් කරාට ඒක වුණොත් හොඳයි. නොවුනයි කියලා අපරාධයක් වෙනවා. තනුවන් කල යුත්තක් නෙවෙයි. ඔබ මෙතුආකල් සංසාරේ ගියේ මේ මනාපමනාප කියන දෙක මැද ඉන තත්වෙන් අයින් වෙලා තනි මනාපය හෝ තනි යමනාපයත් එකයි වැඩ මැදට එනකොට ඒක පිළිබඳව අවදි වෙන එකයි අප්‍රමාදේ සතියේ උද්දම බලවත් එතකොට අස්පිල්ලංග සන්නාසේ බලත් රූපේ මතින් ඇති වෙන රාගේ නරක හොඳ රූපේ මතින් ඇති වෙච්ච රාගයත් නරක රූපේ මතින් ඇති වෙන ද්වේෂයත් පහළ වෙනවා. යම් වෙලාවක සද්දයක් කාලා සද්දේ මනාපේ පහළ වුණා, අමනාපේ පහළ වුණා, මනාපමනාප පහළ වුණා. මේ සුපේක්ෂා தත්ත්වය හොඳයි කියලා මනාපමනාප අමතක කරලා දෙක මැදින් සූත්‍රේ පුරාම දේශනේ පුරාම මේ වචනේ පාවිච්චි කරලා හොඳට තේරුම් ගන්න මනාපේ කියනින් අදහස් කරන සූත්‍ර තනි මනාපේ අමනාපේ කියනින් අදහස් කරන සූත්‍ර තනි අමනාපේ මනාපමනාපං කියලා කියන්නේ දෙක මැද කලවන. ආන එතෙන් ආවට පස්සේ උපේක්ෂාවට යන්න පුළුවන් නම් එතකොට සරුවචන සඳහන් කරනවා තොලාගට දිවාගට ගත්ත කෙල පිටක් තුක් ගාලා කියලා ගහනවා වගේ මේ එහෙම නැත්නම් කනට වැටෙන දේ මත ඇති වෙන මේ දේෙන් ඇති වෙන උපන්නමනාප නැත්නම් මනාපමනාප తত্ত্বය කනට ඇති වෙන දේ දිහා බලනකොට මේ කෙතේ කේතලදී අපිට පිට කරන්නේ සුක්කාලා ගහනවා වගේ දුරු කරන්නේ. ගන්ධ සුවඳ රස පහස පිටතෙන දේවල් සියරම මේ යාන්ත්‍රයෙන් දරකොත් කරන්නේ. ඉතින් හරියට දැක හිතන කොච්චර ඔහොම කරන්න පුළුවන්ද කියලා. නමුත් හේතුව මේකයි ඔතෙන් දෙන්න සෑහෙන කාලයක් විතර. මුල් මුල් ටික පුරුදු කරන්න කරන්න කරන්න අන්තිම අපිට තියෙනවා හැම මනාපයක් අමනාපයක් මැදම මේ මනාපමනාප කියන මැද පහු කරගෙන යනවා. කවදාකවත් අපිට අහුවෙන්නේ මේකෙදී අපි මෙතනින්තර කරගන්න දන්නවනම් අපිට ඇත්තටම අලුතෙන් භාවනා කරන දෙයක් නෑ අපේ ජීවිතේ වැඩි වේලාවක් අපි ඉන්නේ උතන. නමුත් මේක නැති කරන්නයි අපි විචිත්‍රතාවය. හොයන්න හොයන්න සිද්ධ වෙන්නේ මනපමනාප දෙක අතර පටලැවීමයි. ඒ නිසා ඉන්දිය භාවනා වැදගත්ම තැන මේ අභියස දිනේ මේ මනාපය, තමනාපය වෙන් කරලා මනාපමනාපයෙන් ගැල මැදහත් වෙලා එහාට ගියොත් උපේක්ෂාවට යන්නේ නැතුව කවදාකවත් ධර්මයේ ගැත්තා වූ මේ ධාතු මනස්කාර වගේ දේවල් කරගන්න අමාරුයි. නමුත් ඇහැයින් අල්ලන්න අමාරු නිසා අපි කායानुපස්සනාවෙන් ගිහිල්ලා කවදා හෝ ඇහැ අල්ලනකන් විභානා පූර්ණත්වයටපත් වෙනවා. නිසා අපි උත්සාහ කරන්න ඕන අපි ළඟ තියෙන මේ තොරතුරු නියමාකාරයෙන් එකලස් කරගත්තොත් උතුම් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය වෙනුවෙන් මේනෝට කාලය සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ගත කරලා තියෙනවා. මේන මේ ධර්ම ඥානෙ මේකට එකතු කරගන්නේ අවශ්‍ය ශක්තිය දිලි කරගත්තොත් අස්පිල්ලමක් ගන්නාසේ උපන්න මනාපමන අපේ නැත් කරන්න පුළුවන්. ඒ වගේම කෙලපිටක් ගන්නාසේ නිලුම් පතකට වෙච්ච වතුර කඳුලක් හැලෙන්නාසේ අප්පුඩියක් ගන්නාසේ Taman දැස් වෙන මනාපමන පහත් ගන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් ඒක නිසා අපි දැනට ඉන්න පාරේ මේකට අදාළ තොරතුරු රාශියක් තියෙනවා. මුල ධර්ම දැනුමක් තියෙනවා අත්දැකීමක් තියෙනවා. නමුත් ඒක අර අන්ත දෙක අතහැරලා මැද මාර්ගයේ තේරුම් ගත්ත වෙලාවදී ඒකට කම්මැලි නොවි. ඒ මත පහළ වෙන නීරස ගතියට අවදි භාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ විපස්සනා ඥාන තුළ විශාලම ඥානේ. ඒකට කියනවා නිබ්බිදාය. ආන් එක පාර කරගත්ත දවසේ අපිට තේරෙන පටන් ගන්නවා අපි පැහැදිලි විනයනයකට ඉක්මීමකටපත් වෙනවා. ඉතින් අපි දැන් පැය කාලයක් අපි මේ ධර්ම දේශනාව සඳහා අරගෙන තියෙනවා. ඒ කාලේ පුරාම ඉතිරි කරගත්තා වූ කරුණසා ගොනු කරගෙන අපි ළඟ දැනට තියෙන මේ මනාපෙන් අමනාපෙන් පෙළෙන ගතිය දුරු කරගෙන මනාපමනාපනම් මධ්‍යස්ථාන පැමිණීමෙන් ඒ සංසන්තන් ඒ සම්පණීතන් කියන මේ යෝගාචර ජීවිත අත්‍යවශ්‍ය මේ ලකුණු පහල කරගෙන වචිනා විපස්සනා ඥාන පිටක් පාලෙන්ට අවශ්‍ය කරන මානසික තත්ත්වය ඇති කරගන්න සියලු දිනාට ශක්තිය ධෛර්යය ඵල ලැබීවා කියන ප්‍රාර්ථනාවයි අදට නියම ධර්ම දේශනාව මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා දෙකකින් කරගත්තොත් මනාපයේ තියෙන ලෝභය ඒකට කියන්නේ මට වාද කරන්න නැහැ කවුරුත් ඒක පිළිගන්න. අමනාපයේ තියෙන ද්වේෂය ඔය ටික අපි සාමාන්‍ය ඕනම දෙයක් අපි ලෝකෙ කැමති අයින්දා. මේ මනාපමනාප කියන මැද තත්ත්වේ මුලා වෙන්නේ නොදැනීම. මෝහය පදනමේ තිබෙන්නේ. මේ මෝහ කටේ අයින් කරගත්තා නම් මනකන දෙක ගැන තමයි කෙලස් නැති. එකම